මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැව්තලා සමග බැඳමින් දිව්නුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලසුව මුවන් පැලසුව පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මුවන් පැලස්ස දිබු කලක පටන් පැවතෙන ගොවි ගම්මානයක් හැටියට එහි පදිංචි ජනතාවගේ ගැටලු විසඳීම සඳහා ගම් ප්‍රධානියා වූ ආරච්චිලට පැවරී ඇති වගකීම අතිශයින් බැරෑරුම්ය. ගම පරිහානියට පත්විය හැකි සමාජ බලවේග සොයා බලා ගමේ සමගිය එකමුතු භාවය පවත්වා ගැනීම ගොඩමඩ ගොවිතැන යල මහා නොරදවා අස්වනු සරුසාර කර ගැනීම ගම් වතුර විපත් ව්‍යසන සොයා බලා ඉංග්‍රීසි ආණ්ඩුවේ සහනාධාර ගොවි ජනතාවට ලබා දීම වැව් අමුණු ඇලවේලි කලට වේලාවට පිළිසකර කර දීම නියං විපත් වසංගත ලෙඩ රෝග සඳහා වරින් වර ජනතාව දැනුවත් කොට මුවන් පැලස්ස ගමේ සුබ සාධනයට යොමු කිරීම වැනි දහසකුත් එකක් රාජකාරී ආරච්චිල විසින් පිරිමැසිය යුතු වෙයි මුවන් පැලස්සේ බහුවිධ හැලහැප්පිලි රසවින්දනාත්මක අයුරින් ඔබේ සවන් මගට මෙසේ යොමු කෙරේ. දිගිරාලේ, දිගිරාලේ, දිගිරාලේ කො මේ හාදයක් කොහේ ගිහිල්ලාද මන් දන්නේ නැනිකේ, නැනිකේ කො මේ දිගිරාලයා. දිගිරාලා ආන් අර වල්මිටි වගේක් දානවා ගාලට. පට්ටියේ හරකුන්ට ඔය වල්මිටි දෙක තුන පිරිමැහෙයිද මැණිකේ ඈ නෑ නෑ නෑ වල් මිටි හතරක් පහක්ම තියෙනවා ඔය මොකවත් නෑනේ ගාල ඇරලා හරක් ටික ඕවිත පැත්තට දැක්වනං ඈ ආ හරි හරි මට පේන්නේ ඩිංගිරාලයත් කම්මැලි වෙලා වගේ මේ ඔන්න ඔය බලු කූඩුව පැත්ත බලන්න ඔය බල්ලා බුරනවා බලන්න මේ අපේ වෙදමාම ඇවිල්ලා. ආ බෑ මයිකෝ. සුබ උදෑසනක් වේවා අපේ මැණික්. එසේම වේවා. එසේම වේවා. මේ අපේ රාලහාමිත් ඉන්නේ. ආහා. ඉතින් ඉතින් ආයිබෝවන් වෙද මාමා ආයිබෝවන් ආයිබෝවන් මේ උදේ මාවේක බොහොම හොඳයි අද මම ඇඳි ගන්නකෝ මම ඇඳි ගන්නකෝ මේ අපේ මැණිකේ එහෙනම් මේ හීලට දෙයක් පිළියෙල කරමුකෝ ඈ එමනම් මේ මේ ටික අරගෙන හිටියනම් ආ මේ ඔය මේ මේ අපේ ආරච්චි මහත්තයාට දෙන්න කියලා මට ඊයේ බාර දීපු ලියුම් කඩදාහි වගේ. හරි අද වැඩ රාජකාරි ගොඩාක්ම තියෙනවා කියපු හන්ද මම මෙතනිය උදේම හැන්නාව. ඒක බලන්නකො හරිද කියන්නේ මේ ලියුම් කඩදාහි ටික මාමා අද උදේම ඕන කරන ලියුම් කඩදාහි ටික. ඒක තමයි හොඳයි ගිනාපු එක. මේ මම ඕවා ගැන වග විස්තරයක් මාමට මොකුත් ඊයේ කලබලෙට කියන්න බැරුව ගියා මට. ඔව් ඔව් ඔව්. මේ අපේ ගොවි සමිතියේ 20 දෙනෙක් ගම් වතුර විපත් සහනාධාරය ඉල්ලුවනේ. ඔව් ඔව්. ආධාර ලැබිච්ච අයගේ නම් ලයිස්තුවත් ඒ ලියුම් තුන්දු මේ ගොඩේ තියෙනවා. කමක් නෑ කමක් නෑ. ඔහොම තාත්ලිටින් සේරෝමය වතික මං ඇන්නාවා. ආ මොකද දැන් ඉතින් උදේ රාජකාරිය වලට ඌව ඕන වෙයි කියලා මට හිතුණා. <laughs> අද දවසේ ප්‍රධාන රාජකාරියේ තමා ඔය ලයිස්තුවේ තියෙන්නේ හරි හරි හරි හරි ගොවි සමිතියේ 15 දිනක් මිනිස්සු ආධාර ලැබිච්ච අය එනවා අද පන්සලට හැමෝම වගේ ගමේ ගොවි සමාජිකයෝ ඇවිත් ඉලියෝ ඈ නමුත් ආධාර වන්දි මුදල් ඉල්ලපු හැමෝටම ලැබෙන්නේ නැහැ ඕ ඕ ඒකත් එහෙම ඔව් එතකොට කී දෙනෙකුට විතරද ඔය ගොවිසහන ආධාරය ලැබෙන්නේ අපේ ගොවි සමිතියේ සාධාරණ හේතු මත අලාභ වගා විනාශ ඔය ව්‍යසන හේතු මත වන්දි මුදල් ඔය ආධාර මුදල් ඉල්ලපු සමාජිකයෝ 15 දෙනෙකුට පමණක් ඉංග්‍රීසි ආණ්ඩුවේ මහේජන්ත උන්වහන්සේගේ නියමය පරිදි මුදල් ආධාර ලැබෙනවා. ඕ මේ අද එතකොට ඔය ලියුම් තුණ්ඩු කැරිවල තියෙන විදිහට සල්ලිත් ඔය ඉන්න සමාජිකයන්ට බෙදලා දෙනවද? ඕ සල්ලි කාසි දෙනවා. මේ ඒකනේ මං මාමට අද මෙහෙන්ට කීවේ. හරි හරි හරි. අපේ ගොවි සමිතියේ අයගේ ආධාර මුදලුත් අදම ඒ අයට බෙදා දෙනවා. ආව් ආව්. එතකොට මතාරන්ති විදිහට නම් මේ අපේ සමිතියේ පස් දෙන්නෙකුට විතර වන්දි ආධාර ලැබෙන්නේ නැහැ. මේකනේ රටේ ලෝකෙ මිනිස්සු ඉල්ලන පලියට ආධාර ඉල්ලුවට වැඩක් නැහැ. කුඹුරු අස්වනු පාළුවක් නැතුව ඉල්ලපු අයට මුදල් ලැබිලා නැතුව ඇති. ඔය මේ මේ අබද්දා වගේ වුන් ගොවි සමිතියට ආවත මොකද? ඔව්. උන්ට මොකද ලාභය පාළුවක් වෙලා නෑ නේද? ඒක නෙවෙයි ඒක නෙවෙයි. ඒක තමයි ඒක තමයි. අපේ ආරාජිලට ඉතින් කිසිම කෙනෙකුට නිකම් බොරුවට අලාභෙ ඉල්ලන්න දෙන්නේ නෑ බෑ බෑ මං අර කුට්ටි සාක්කුවේ සේරෝම සල්ලි දාස් ගාණක් අරන් එනවා ඕම් තේරුණාද සල්ලි කියනකොට මගේ ඇඟත් හිරි gadu පිපෙනවා ඒ මොකද විද මාමා <laughs> මොකද කියනවා නම් ඔව් අර ආන්දුවේ ඉස්කෝලේක පඩි බෙදන්න අරගෙන ආපු මේ ඉස්කෝලේ මහත්තයෙක් ඔව් අතරමඟදී හොරු ගැකගෙන ඉඳලා ඒ මිනිස්යාව පීයාවලින් කපලා සල්ලි බෑග් එකක් අරගෙන පැනලා දුවලා ඒවට මේ ආරච්චිලේක බෑ ඒවා ඒවා සොම්ම අපි නොදන්නවා යයි නේද මය වෙන්න කාරි නෑ මහා සෙනගක් ඉන්න මැද්දේදී තමයි වෙදමාමට සල්ලි හරියට ගණලා දෙන්න වෙන්නේ. ඕ මේ මම මේ ගොවියගේ නම කියනවා උන. ආධාර මුදලක් කියනවා. ආ පවුම් කීයද, සිලින් කීයද, පැන්ස කීයද ඔය වගේ මාමා මං කිව්වම හරියට ගණලා අපේ මැණිකගේ අතට දෙනවා ඕ සල්ලි ටික. මම මැණිකගේ අතට ඒ සල්ලි ටික දෙනවා. එතකොට මැණිකේ ස්වාමීන් වහන්සේ ඉස්සරහා මේ ඉස්සරහ අපිට ගොවි සමිතියේ අයගේ අතට බෙදනවා ඕ සල්ලි ටික. හොඳයි නේ? හොඳයි. මොකද එතකොට පැහැදිලි. ආ එහෙනම් එහෙනම් එහෙනම් මාමා අපි දැන් පන්සලට ගෙහුම් මේ ගම් වතුර ආධාර බෙදමු. හොඳා හොඳා. සෙනගත් ඇවිල්ලා ඉඳීනේ එතනට. ඔව්. මාමා ඔය මේ කුට්ටි සාක්කුව ඕකේ නම් ඕකේ සල්ලි තියෙනවා සල්ලි හා මම පාරේ සංගොර දන්නම්කෝ මට ඔය ලියුම් කඩදාසි මිකිය ඔය නන් ලයිස්තුව මෙහාට දෙන්නකෝ මේ අපි මැනිකේත් මේත් එකම දැන් යමු එහෙනම් ඔව් ඕ එහෙනම් ඉතින් කට්ටිය ඔක්කොම දැන් යමු යමු එහෙනම් හොඳයි හොඳයි හොඳයි ඩිංගිරාලියෝ ඩිංගිරාලියෝ ආ මණිකේ මේ ඔය වත්ත පිටියේම හොඳට බලාගනි අපි ගිහින් එනකන් මැඩිකේ අර ලියුම් කාය දහිටි ගත්තා ගත්ත නේද? ඔව් හරි හරි ඔක්කොම හරි යන් අපි සාකෝ නම් මං ගත්තා. ආ යන් අපි යමු. යදන කියන්න එපා. කියන්න එපා. අපේ වතුර විදානේ දැන් ඔය ගන්ධාර සද්ද පූජාව ඇති. දැන් ඔය ගන්ධාරේ ගැහිල්ල නතර කරන්ට දැන් අර පම්පැදුරු ටික බනමඩුවේ එලන්ත. එහෙමයි අපේ හාමුදුරනේ. අර මඩුව කෑල්ලේ එල්ලලා තියෙන පැදුරු ආන් වලින් ගන්නද? හා හා. මේ බනමඩුවේ පැදුරු හයක් ඇති. ඒවා මදිනම් මඩුගේ එල්ලලා තියෙන පැදුරු ආන් දෙකෙන් එකක් අරගෙන බනමඩුවේ දාන්න. එහෙමයි අපේ හාමුදුරනේ. අවසරයි. මං එහෙන් කරන්නම්කෝ. ආ වෙලාවටම අපේ ආරච්චිල මහත්තයාත් එනවා. ආ මේ මැනිකෙත් එන්නේ. එන්ට එන්ට මෙහාට. හොඳයි අපි ආන්නේ. ආ හා හා සුවපත් වේවා. සුවපත් වේවා. එහෙනම් අපේ ආරච්චිල මහත්තයා කට්ටියම එකතු කරගෙන බණ මඩුවට යමු. හොඳයි හොඳයි අපේ ගොවි සමිතියේ කට්ටියත් ඇවිත්. ආ හොඳයි හොඳයි. මේ අවසරයි අපේ ආමඳුරුවනේ. දැන් ඔය වන්දනාමාන කරගත්ත කට්ටිය හැමෝම බණ මඩුවට ඇවිත් වාඩි වෙන්න. ආ හැමෝම එන්න බණ මඩුවට. දැන් එතකොට අපි ගොවි සමිතියේ පටන් ගන්නයි ඔන්න යන්නේ. අද වැඩ ගොඩක් තියෙන දවසක් අපේ හැමදෙරුනේ ගොඩාක් වැඩ තියෙනවා. බණ මඩුවේ ශාලාවේ දෙපැත්තට වෙන වෙනම පැදුරු වෙලලා තියෙනවා. ඒ විදිහට දෙගොල්ලෝ වාඩි වෙන්න හොඳයි. ආ අන්නෝම අන්නෝම පිරිස වාඩි වෙමුකෝ වාඩි වෙමුකෝ බලන්න ඈ කවුරුත් එක්ක හොඳට සාදුකාරයක් දෙන්න මේ පිරිස අද මුලින්ම සරණ සීලේහි පිහිටලා තෙරුවන්ට මල් පහන් පූජා කරලා තියෙන නිසා අපි දැන් අද න්‍යාය පත්‍රය බලමු. එහෙමයි අපි ආම්ඳුරනේ. ඔව්. ගමේ ගොවි සමිතියේ අපේ ගොවියන්ගේ ගම් වතුර වන්දි මුදල් ගෙවීම ගැන ආරච්චිල මහත්මයා විස්තර කියයි. එහෙමයි එහෙමයි හොඳමයි. මේ අපේ ගොවි සමිතියෙන් ගම් වතුර ආධාර අලාභ වන්දි ඉල්ලපු සමාජික සංඛ්‍යාව 20යි. ඔව්. එයින් සමාජිකයෝ 15 දෙනෙකුට වන්දි මුදල් ලැබිලා තියෙනවා. මම මුලින්ම සමාජිකයෝ 5 දෙනෙකුගේ නම් කියනවා. ඒ අය ඔය ඔය පිටියේ අයිනේ peerියට ඉඳලා නම් කියවෙන ආකාරයට ඇවිත් Tamanගේ වන්දි මුදල දැන් ලබා ගන්න ඕනේ ඕනේ. මේ වෙදමාමා හරියට ගණන් කරලා දෙනවා ඔන්න මුදල අපේ මැනිකගේ අතින් ලබා ගන්න පුළුවන් ඈ හොඳයි ඕන් එහෙනම් මං නම් ටික කියනවා මුලින්ම හේරත් මුදියන්සේලාගේ හේරතා ගොයි මහතා වන්දි මුදල පවුම් 20යි ලබා ගන්න ලබා ගන්නක ආන්න හොඳයි. රඹහේනේ ගෙදර අරනෝලිස් ගොයි මහතා. මන්දි මුදල පවුම් 30යි. ආ අන්න ලබා ගන්න. ඊළඟට එළගාවා බණ්ඩිරාල ගොවි මහතා වන්දි මුදල පවුන් 35යි. හොඳට ගණන්ලා දෙන්න මෙන්න බාබා. දෙන්න මුදල. ආ ඊළඟට මේ ඇල්හේනේ ගෙදර සුවඳා ගොවි මහතා එයාගේ වන්දි මුදල පවුන් 25යි. 25යි. ඔව් පස්වෙනුවට හේරත් බණ්ඩාගේ මුදියන්සේ ගොවි මහතා ඔව් වන්දි මුදල පවුම් 28යි ආ ඔහම එන්නෙන් දැවිල ගන්න පවුම් 28යි ආ දැන් ඉංග්‍රීසි ආණ්ඩුවේ රෙකමදාරුව අනුව මේ පස් දෙනාගේ ගම්වතුර හානි සැලකිල්ලට අරන් තමයි ඒ බන්දි මුදල් මේ අයට ලබා දීලා තියෙන්නේ. ඒක මේ අය තේරුම් ගන්න ඕන. ඔව්. මෙව්වා මේ ඉංග්‍රීසි ආණ්ඩුවේ රෙකමදාරුව අනුව තමුන්ට ලබා දෙන්නේ ඇහුණාද තේරුණාද මේ තව ගොවි සමාජිකයෝ දහ දෙනෙක් ඉන්නවා අපේ හාමුදුරුවනේ දහ දෙනෙක් ඒගොල්ලන්ටත් මේ මේගොල්ලන්ටත් මේ පස් දෙනෙක්ගේ නම් ඕන්න මං කියනවා ඒ අයත් අර වගේම පිටිය ළඟ පෙළ ගැහිලා ඉඳලා නම් කියන පිළිවෙලින්ට ඇවිත් ඒගොල්ලන්ටත් ලැබෙන වන්දි මුදල් ප්‍රදානය කරනවා ඒක ලබා ගන්න ඕනේ. ආ හොඳයි. ඒ ක්‍රමය හොඳයි. දැන් මේ පස් දෙනාගේ නම් කියවන්ට ආරච්චිල මහත්තයා. හොඳයි අපි හඳුනන්නේ හොඳයි. ඔන්න එහෙනම් අහගන්න මොහොට්ටාල ගෙදර වෙදිකාර්යා ඔව් බලන්න ඉන්නවද කියලා ඉන්නවා නේ දුම්බර ගෙදර දුම්බර ගෙදර උක්කුමැනිකා ආ මහප්පුගේ බාලප්පු ආ මේ නැහැ ගාවා අන්න හරි ආ මුවන් පැලස්සේ බැද්දේරාල ඔව් ඊළඟට උඩ යාරේ ගෙදර වල්ලි අම්මා නෝ හ්ම් හොඳමයි දැන් ඔන්න අපේ ගොවි සමිතියේ ගෑනු පිරිමි සමාජිකයෝ තවත් පස් දෙනෙකුට වන්දි මුදල් ප්‍රදානය කළා එහෙමයි එහෙමයි එහෙමයි තව වන්දි මුදල් ලබා ගන්නට ගොවි සමාජිකයෝ කී දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවද කෝ බලන්න ඔය ඔය ලැයිස්තු කඩදාසිය බලලා කියන්ට කී දෙනාද ඉතුරු වෙලා ඉන්නේ කියලා අපේ ආරච්චි මහත්තයා තව තව අපේ හමුවේ තව පස් දෙනෙක් ඉන්නවනේ තව පස් දෙනෙක් ඉන්නවා ඔව් ඒ අයගේ නම් ටිකත් අර විදිහටම දැන් කියවන්න හොඳමයි ඔව් ඒ අයත් ඇවිත් මන්දි මුදල් ලබා ගන්නට හොඳයි ඔව් ඒක හරි. එහෙනම් ඕ මම ඒ ඉතුරු පස් දෙනාගේ නම් ටිකක් කියනවා. හොඳද? හා හා. ඔය පෙළියට එන්න පෙළියට එන්න ඔහොම පෙළියට එන්න මේ තෙරපන්ට. ඔන්න ඊළඟට කුමුරේ ගෙදර හේතු හාමි. ආ කෙහෙල් වත්තේ මාටින් ඔය තකඩොම් ගෙදර නන්දෝරිස් ආ ah, දොන්තරගේ ඊළඟට කීරාලහාමි ah, ඕ මොන අන්තිමයා පුංචිරාලගේ බණ්ඩිරාල ආ ah, දැන් හරිනේ ආ hmm. මුවන් පැලැස්සේ ගොවි සමිතියේ මේසා විශාල පිරිසකට ගම් වතුරු වන්දි ලබා දීමට ක්‍රියා කළ අපේ ඉංග්‍රීසි ආණ්ඩුවේ මහේජන්ත උන්නාන්සේට hmm? එහෙමයි එතනින් ගියාම ඔෆිසර් ඩැනියෙල් කුඹුරේගම උතුමාට මුවන් පැලැස්සේ ආරච්චි වසම කරවන මේ කීරාලා ආරච්චි අපේ රාලහමිට <laughs> යන මේ කියන සියලුම අපේ සත්පුරුෂ නිලධාරි පිරිසට අපි පුණ්‍යානුමෝදනා කරමු. දැන් අපි අදට નિયમિત ගොවි සමිතියේ වන්දි මුදල් බෙදීම අවසන් කරනවා. දැන් අපි කවුරුත් විහාරයේ වන්දනාමාන කරලයි මෙතෙන්ට රැස්ුනේ. එහෙමයි එහෙමයි. දැන් ඉතින් මුවන් පැලැස්සේ අපි විහාරස්ථානයේ පහළ ගලේ බණ්ඩාර දේවාලයට පොඩ්ඩක් යමු. එහෙයි එහෙයි අපි අපි අපි. දඹදිවින් ආපු බ්‍රාහ්මණ ජෝතිෂ. මේ පඬිවරයා සූදානම් වෙලා ඉන්නම සෙත් කවි කියන්නේ. බෑද? ආ. එහෙමනම් කොහොමම ඔය පිරිස දේවාලයට යනවා. සැමට සෙත සදන බ්‍රාහ්මණ පඬිවරයාගේ ਸਰබ සිද්ධී ශාන්ති ගායනාවලට සවන් දෙන්නටත් අද අපේ උපාසක පිරිසට පුළුවන් වෙනවා. ආ බ්‍රාහ්මණ ජෝතිෂ පඬිතුමා අපේ උපාසක පිරිස සියලු දෙනාටම ශාන්තිශ්‍රී ආශිර්වාද ගායනයක් කරන මෙන් මම බොහෝම කාරුණික ඉල්ලීමක් කරනවා. හ්ම්. එතුමාගේ ආශිර්වාද හඳට හැමෝම අහුම්කම් දෙන්න. හොඳයි හොඳයි අපි හොඳයි. ආං ශ්‍රීං සර්වඥාය නමෝ නමः ඕං ශ්‍රීං සර්වලේවාය නමෝ නමः स्वस्थिरस्तु देवो निर्बाधमस्तु मस्तु सुभगमस्तु देवो आरोग्यमस्तु मस्तु भाग्यमस्तु देवो सुखसुप्तमस्तु मस्तु जयो जयस्तु देवो दिधिरस्तु रस्तु जयो जयस्तु देवो दिधिरस्तुरस्तु भो वीतराग भगवन् तव पादमेव वन्दे मुनेन्द्र मुहुरेव मीमाङ् वन्दे भूयम् पुनः पुनरिमम् पुरतः परस्तात् පාර්සද්වයෝපරි දික්ෂු විදික්ෂු වන්දේ දැන් එහෙමනම් හැමෝම සාදුකාරයක් දෙන්න සාදු සාදු සාදු ආ මේ අපේ සපුමලිත් ඇවිත් ඉන්නේ ආ රන්මලි තව තිසරි ගුරුතුමී කට්ටිය හැමෝම ඇවිදින් සුවපත් <laughs> වේවා සුවපත් වේවා හැමෝටම සුවපත් වේවා. අපේ තිසරි නංගිට තාම අසනීපෙ හොඳ නෑ අපේ හාමුදුරනේ. ඒකයි මේ කියා වේලපහින් එන්න බැරි උනේ. අපේ කපු මහත්තයාගේ ශාන්ති කර්ම ඔය අසනීපවලට හොඳයි. අපිටත් ඒ ගැන ආරංචි වුණා අපේ හාමුදුරුවනේ. දැන් දිගටම ඉස්කෝලෙත් අසනීප නිවාඩු දැම්මා. අපිත් ඉතිරි නංගිට වේලපත් කඩේ බලලා යන්ත්‍රයක් බදගන්න කියලා කියමු. මේ අපේ මුවන් පැලස්සේ ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් හොඳට විශ්වාස කරනවා නැතිනම් ඉතින් මේ කැලෑවේ මණ්ඩියේ ඉන්නවා බොරු. ඔව්. මේ දවස්වල සිංහල කසාය බෙහෙතුත් බොනවා. ආ හොඳයි. ධනිෂ් වලට තෙල්පත්තු බැඳිල්ලකුත් කරනවා. අපේ ගමට පොඩි ඉස්කෝලේට තමයි ගොඩාක්ම පාඩු. බන්තිවල පොඩි වුන් ගුරුතුමී නෑ කියලා අඬනවා කියලාත් ආරංචි. ඔව් ඔව් ඔව් ඔව් ඒක හරි. තිසරිනාගේ ගැන අපිටත් හරි දුකයි අපේ හාමුදුරුවනේ. මල්ලිගේ වැඩි හරියක් කාලේ ගත වෙන්නේ තිසරිනාගේ ඖෂධ හැදිල්ලට. ඉතින් නංගි දුක හිතිලා අඬනවා. ආ මේ ගෝමරි නගත්තින් සෙනගාතරේ හිටියා දැක්කේ නෑනේ. අද හරි සෙනගක් ඇවිල්ලා ඉන්නවා අපේ හාමුදුරුවනේ. ඇයි මේ ගම් වතුර වන්දි මුදල් දීමත් අදනේ. මෙච්චර සෙනගකුත් ඒකයි. අපේ හාමුදුරුවනේ දැනුයි ඒක මට මතක් වුනේ. මිනිස්සුන්ට අද එහෙනම් අසමිට සරුණ දවසක් නේ. <laughs> මේ එහෙම නෙවෙයි. මේ කෙසේරේ නෝනට යාගන්ටත් බැරි එකේ අද ගලේ දේවාලයන්ට කාරි නෑ වූ. හෙට උදේට පන්සලට එන්න. දෙවියන් ඇහිල්ලේ පන්සලේදී ඔය ස්ථාපන පඬිතුයා අධිගහිලා කතා කරන්න පුළුවන් නෙමෙයි. දැන් එහෙමනම් හෙමින් සැරේ ගෙදර යන්න. කමක් නෑ ඒ මොකොත්ම බැරි වුණොත් මේ වෙද ගෙදට එන්න කොහෙන්න හොඳමයි විද්ද මාමා මං එන්නම්කෝ ඒක හොඳයි අපි එහෙනම් ගෙහුම් එන්නම් මේ ආම්දුරනේ අවසරයි අපිට අවසරයි අපි ආම්දුරනේ හොඳයි අපි ගිහින් එන්න සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා රත්නත්තරේ පිහිටයි අද මුවන් පැලසේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමානගේ වෙදමාමා උලපනේ ගුණසේකර ගුණානන්ද හාමුදුරුවෝ ප්‍රසන්න චන්දන බණ්ඩාර වතුර විදානේ විජේසිරි බෝපගේ සපුමල් රෝහණ සිරිවර්ධන තිසරේ හිරුනි රත්නායක රන්මලි ප්‍රියන්තනී ගමගේ යහම්පත් ගෝමරි දේල්කා විමර්ශනී හඳුවල බ්‍රාහ්මණ ජ්‍යොතිෂ්‍ය රත්නදී නම්බුගේ මුල්තේ පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අද්කාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සහ සංස්කරණය කෝකිල අමරසිංහ. මොන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.